ඊළඟට මට කියද්දි මතක් වුණා කලින් අහපු ප්‍රශ්නයත් එක්ක දැන් මම කියන කාරණාව කමන්දස්සගේ කෝණයෙන් තේරුම් අරගෙන හිතන්න යන්න ඕන නම් ඒ කියන්නේ ඒ කියන්නේ යොමු වීම කියන කෘත්‍යයේදී බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන්න ලොකු අමාරුවක් වෙනවා. ඇයි? දැන් මොන බුදුරණවහන්සේ ළඟට අපි හිතමුකෝ එනවා කියලා කවුරු හරි කෙනෙක්. හරි මෙහෙම කරන්න. මේ විදිහට කරන්න. මේ විදිහට කරන්න. ඒකයි කියන්නේ දෙන්නේ. ඉතින් ඒක දැන් දැන් අපි මේ ඉගෙන ගන්න ධර්මපරයක් ගත්තට පස්සේ දැන් අපට කියලා දෙන්න බෑ. අපට කියලා දෙන්න පුළුවන් ටික. ඒ කියන්නේ බුදුරන් වහන්සේට මන් දොස්සහය වුණා අපට නම් ශෝකයට පුළුවන්. දැන් අපට මේක දැන් අපි ආ නෑ නෑ බුදුරන් වහන්සේ අවබෝධ කරගත්ත නිසානේ අපට මේ කියන්න පුළුවන්. ඒක ওই තරමට ආය අපි එනවනේ. එහෙනම් බුදුරන් එතකොට එහෙනම් බුදුරන් වහන්සේ අවබෝධ කරගෙන කියන්න බෑ කියලා හිතනවා. අපි අවබෝධ කරගන්නත් බුදුරන් වහන්සේ අහලා අපට කියන්න පුළුවන් කියලා හිතනවා. කොහොමද අපි අවබෝධ? බුදුරන් වහන්සේ වඩා අපි කියලායි. කියන්නේ බුදුරන් වහන්සේ තනියම අවබෝධ කරලා බුදු වෙලා කියන්න බෑ කියලා හිතුණා. අපි අවබෝධ කරගන්නේ නැතුව බුදුරන් වහන්සේ කියපු දේ අහලා අපට පුළුවන් නිවන් දකින්න බණ කියන්න. ඒ කියන්නේ අපට පුළුවන් අපේ හැකියාව වැඩි බුදුරන් වහන්සේට වඩා. එහෙම බැලුවොත්. එහෙනම් ඔන්න ඔය ඔය කාරණා ඔය සිදුවීමේ කියන්නේ දැන් අර වචන පද කියන කාර අධිගුත්ත පද සහ වචන පද පරම කියන දැන් කියන්නේ අපි හැම වෙලෙම මම කියන වචනේ පදයේ විග්‍රහයේ අර්ථය අමද්දස්සිට ගන්න ඕන නම් ඒකනේ පරම ඒක සාධාරණයි මං කියන කාරණාව කරා යමු වෙන්නේ. ඒ කියන්නේ මං කියන කාරණාව කරා යමු වෙන්නේ. බුදුරණවහන්සේ කියන කාරණාව කරා යමු වෙන්නේ ඒක සාධාරණයි. හැබැයි ඒකේ පෙන්වන අර්ථය ගත්තට පස්සේ මම කියන පදයේ අර්ථය හරි කියන කාරණාව හම්බුනහම ඒක අමද්දස්සිට ආය ලැබිලා. එහෙනම් ඒකෙන් ආයි පද පරම්පරාවටපත්. ඒකෙන් ආයි සද්දම් අධිමානී කියන කාරණාවට එනවා. එහෙම නොවෙන්නේ ඒ කියන්නේ කිසිදු විදිහකින් කියන පදයක පරම්භාවයක් හෝ කියන හදිවුච්ච පදයක අර්ථානික භාවයක් කියන කාරණා කොටු වෙන කියන්නේ එහෙම එහෙම කොටු වීම විග්‍රහයක් දෙන්නේ නැහැ. ඒකයි මේක දෙන්න බැරි. එතකොට ඒ දැන් මම අර මෙතරම් පෙන්වුවේ අර බහුජන හිත සූත්‍රයේ ඒක ඒක ලේසියෙන් කෙනෙකුට කියන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව අපි කොහෙන් හරි හැම හිතන්න මොන හරි දෙන්න පුළුවන්. හිතන්න හරි ඒක ඒක හොඳ හිතින් වර්ධනයනවා. හැබැයි ඒ ප්‍රඥාව කරදර එනවා. බුදුරණවහන්සේ පෙන්වන උද්‍යත්තකාරී ප්‍රඥාව ගැන බව වර්ධනය වෙන්නේ. හිතන කතිය කරදර වෙනවා. විචක්ෂණයක් කරදර වෙනවා. හැබැයි අර කාරණාව සිදු වෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලෙම අර මොනෝhari පදයක් පරම කරගෙන තමයි යන්නේ හැම වෙලෙම. මොනෝhari අධිවුද්ධ පදයක් එක තමයි යන්නේ. හැබැයි සත්‍යවාදී කෙනාට ඒක මදි වුණාට. මොකද හේතුව යාට ඒ ඒ ඒ කොටුවීමට ඉන්න බැරි වෙනවා. අන්නේ කාරණාව එක්ක හම්බෙන විග්‍රහ තුන අවසානයේ තමයි අකුසඤ්ඤායතනෙ, නවසඤ්ඤානාසඤ්ඤායතනෙ, අසඤ්ඤය කියන්නේ අන්නේ විග්‍රහයේ අවසානය. මොකද එතකොට අහපව අපට අර ඒ කියන්නේ අපි දැන් මම ඉඳලා හරි දැන් මං කිසිවක් නැහැ කියලා ගන්නවා කියන එක නෙමෙයි. මම මම නැත්තේත් නැහැ ඇත්තේත් නැහැ කියලා ගන්නවා කියන එක නෙමෙයි. දකින විදිය කොහොනේ? එතකොට ඒකට ගියාට පස්සේ ආයි ගැලවීම නැති වෙලා යනවා. එතකොට ඒකට නොයන විදිහට අර දුන්න විග්‍රහය තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ අර්ථාර්ථ භාවය කියන්නේ.